බිඳක් අපේ ජීවිතවල රැකවරණයේ උදෙසා ශ්‍රවණය කිරීමේ බලාපොරොත්තුවෙන් ජීවිතේ අපි ලබන උතුම් වාග්ය තමයි පින්තුනි ලෞතර බුදු කෙනෙක් වදාළ සද්ධර්මයෙන් බිඳක් নিরතුරු ශ්‍රවණය කරන්න ලැබෙනවා නම් ජීවිතයක තියෙන උතුම්ම සැනසීම රැකවරණේ ඒ සද්ධර්මයයි. රාහුල පුංචි හාමුදුරුව හැමදාම මිදුල අමුදලා මළුවේ වැලි දෝතක් අතට අරගෙන අහසට විසි කරනවා. මේ විසිරෙන වැලි කැටයක් කැටයක් පාසා අදත් මට අනුශාසනාවන් ලැබේවා. අදත් මට අවවාද ලැබේවා. මගේ දිවි මඟ පහන් කරගන්න මගේ පෙන්වීම. වැලි කැටයක් වැලි ඇටයක් ගානේ මට ලැබේවා කියන පුදුමාකාර සත්පුරුෂ ප්‍රාර්ථනාව තිබිච්ච ආර්යයන් වහන්සේලා වැඩ හිටපු ශාසනයක් මේ. ඉතින් පින්නතුනි මහ පොළවේ වැළලිච්ච නිධානයක් මතු කරලා දෙනවා වගේ පෙන්නනවා වගේ නිරතුරු සද්ධර්මයෙන් ජීවිතයට ලැබෙන මඟ පෙන්වීම. ඒ නිසා මේ වෙලාව ලාමක බාහිර දේවල් වලින් ඔය ඇත්ත ටිකක් ඈත් වෙලා සද්ධර්මයට ගෞරවයෙන් බුදුබණ අහන්න. මේ ලෝකයේට ඉපදිලා යමක් කමක් තේරිච්ච දවසේ ඉඳලා අද වෙනකල් අපි හැම වෙලාවෙම අපේ ජීවිතය වෙනුවෙන් තමයි මහන්සි වෙන්නේ. ආධ්‍යාත්මික ජීවිතය වෙනුවෙන් නෙමෙයි. සද්ධර්මයෙන් උගන්වනවා කෙනෙක් ලෝකේ ජීවත් වෙන පුංචි කාලය තුල පරීක්ෂණ දෙකක් කරනවා කියලා. බුද්ධ වචනේ තමයි ආර්ය පරීක්ෂණී සහ අනාර්ය පරීක්ෂණී. මේ පරීක්ෂණ දෙකෙන් අපේ සදහැවතුන් බොහෝ විට කරන්නේ අනාර්ය පරීක්ෂණය. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන පංචකාමයන් පිළිබඳ සොයා බලමින්, මේ පංචකාමයන් වැඩි දියුණු කරගන්න බලමින් මේ පංචකාමයන්හි ආස්වාදයේ දැඩිසේ ලබා ගැනීමේ බලාපොරොත්තුෙන් කරන සෑම කටයුත්තක්ම අනාර්ය පරීක්ෂණය. ඒන් සසර ගමන දික් වෙනවා විනා සතර ආපා දුක විවර වෙනවා විනා කවදාවත් අපිට සසර රැකවරණයක් ලැබෙන්නේ නැහැ. අවාසනාව අපේ ජීවිතවලට බද්ධ වුණේ ඒ පෞසිද්ධ වෙන පරීක්ෂණීමයි. පිනුතුන් මේ වෙලාවේ නිකන් හිතන්න උදේ නිින්දෙන් අවදි වෙලා මහරයන් නිින්දට යන කාලපරාසය තුළ ඔබ කරන ඔබ කියන ඔබ හිතන ක්‍රියාකාරකම් වචන හා සිතිවිලි තරාදී දෙපැත්තකට දාන්න කුසල් පැත්තට වැඩි අකුසල් පැත්තට වැඩි කියලා ඔබට හොඳට මැනගන්න පුළුවන්. තොරතෝංශයක් නැතුව කයින් වචනින් හිතින් ලාමක දේ කරමින් අපවන අකුසල් ජීවිතේ පුරාම සිදු කරගන්නවා. නොදැනීම. ඔබ දක්ෂ වෙන්න ඕන මේ මායя කරන අනතුරු අඳුනගන්න. මේ අනතුරේ අපි වටන්නේ සේනාසහිත මායя. අපි සංස්කාරයන්ට අහු වෙලා ගැලවෙන්න අතක් නැතුව අසරණ වෙනවා. හැබැයි ලෝතුරා බුදු කෙනෙක් ලෝකිත පහළ වුණේ මේ මාර බලවේගී භයානකකම කියලා දීලා. සසරින් එතර වෙන ධම්මග වඩන්න වීරියවන්ත වෙන්න කියලා. ඔබේ ප්‍රාර්ථනාව ලෞකික මට්ටම ඉක්මවා ලෞතුරා ගුණ විශේෂයක් ලැබමින් ධර්මාවබෝධින් නිවන් අවබෝධ කර ගැනීමයි. හැබැයි නිර්වාණ අවබෝධය පිණිස ක්‍රියා කළ යුතු පිළිවෙල අපේ ජීවිතවලින් බැහැර වෙලා. ඇහෙන ඇහෙන දෙයට සාදුනාද දෙමින් නිවන් දකිත්වා කියපු ගමන් සාදු කනාද දෙන පුරුද්ද දිනු කරගෙන අපි ප්‍රතිපත්ති මාර්ගේ නෑත් වෙලා පින්නතුනි. ඒ නිසා කොහි තියෙන නිවනක් අවබෝධ කරගන්නද ওই සාම්ප්‍රදායිකව යන ගමන තුල. භාග්‍යවතුන් වහන්සේ නිවනේ දුෂ්කරකම බොහෝ විට දේශනා කළා. නිර්වාණ අවබෝධයන පරම දුෂ්කරම ක්‍රියාවයි. ඒ සඳහා වීරිකල යුතු අන්දම භාග්‍යවතුන් වහන්සේ වදාලා බොහෝ තැන්වල. හැබැයි කෙනෙක් හරියට මේ සසරේ දුක අල්ලගත්තොත් කෙනෙක් හරියට මේ සසරේ දුක අවබෝධ කරගත්තොත් එයා කිසිම දෙයකට අපහු බැඳෙන්නේ දුකින් නිදහස් වෙන මඟමයි දිනු කරගන්නේ. මීට පෙරත් අපි දේශනාවල සිහිපත් කළා තියෙනවා. අපේ රටේ පින්වත් තරුණයෙක්නි පුරාණ කාලේ තිස්ස තරුණයා. පැවිදි වුණානේ බුදුබණ අහලා. පවුලේ දීපල අරුබුදයක් තුළ උන්වහන්සේගේ පැවිදි ජීවිතය පවා විනාශ කරන්න උන්වහන්සේගේ ගිහි සහෝදරයාගේ බිරිඳ ඉදිරිපත් වුණේ සොරුන්ට අල්ලස් දීලා. උන්වහන්සේ මහවණේ ගල්ලෙනක බවුන් වඩමින් වැඩ සිටි පාන්දර හොරු රංචුව උන්වහන්සේ විනාශ කරන්න වට කරද්දි ගල්ලෙන උන්වහන්සේ කිව්වනේ තව ටික වෙලාවක් මට දෙන්න එළි වෙන්න පැය කීපයයි එළියෝ පාන්දර මා මරා දාන්න කිව්වා. ඉතින් පැය කීපයක් විසන්න කිව්වා. හොරු කිව්වනේ එහෙම වෙලාව දෙන්න බෑ ඔබ වහන්සේ පැනලා යාවි මේ කැලින් අපිට බොරු කියලා. නෑ උන්වහන්සේ ගම මගේ පැවිදි ජීවිතේ. මං ජීවිතේ පුරාම කරපු උත්සාහයේ ප්‍රතිඵලයෙන් තව පැය කීපයයි. ඊට පස්සේ මරා දාන්න කිව්වා. බෑ උන්වහන්සේ මරන්න ඕන කියද්දී ඇපයක් තියන්නම් කැමති දෙවුවනේ. හොරු අහනෝ මේ මහ කැලේ මොනව ඇපීට තියන්නද? දි รา පු පාත්‍රි වැරහෙලි වෙච්ච සිවුරයි. පරණ වෙච්ච වෙන මොකුත් නෑ ඔබ වහන්සේ. නෑ කියන ඔයපෑ. උන්වහන්සේ නැගිට භාවනා කර කර ඉන්න තැන. ගල් කුලිනේ පැත්තක විශාල ගල් කුට්ටියක් තිබුණා. කෙනෙකුට උස්සන්න බෑ අමාරුයි. අමාරුවෙන් ඒක උන්වහන්සේ කර ගහගෙන ඇවිත් ආපහු වාඩි වෙලා කකුල් දෙක දිග ඇරගත්තා. අමාරුවෙන් වීරිය කරලා අර ගල් කුල උසවලා හිසට උඩින් අත ඇරගත්තා කකුල් දෙක උඩ. ධනිස් පොල් කටු දෙක බිඳී ගියා. පාදික විනාශ වුණා. උන්වහන්සේ ඇහුවානේ දැන්වත් මේ ඇපේ පිළිගන්න පුළුවන්ද කියලා. හොරු වේදනාවෙන් අඬහඬ යන්නේ කියනවා. උන්වහන්සේ කල්පනා කළා මම දැන් පින්නපාත යන්නේ යන්න බෑ අවසానයි. මට සක්මන් කරමින් භාවනා කරන්න බෑ. මගේ පාද දෙකම අවසానයි. වැසිකිළියට කැසිකිළියට වඩින්න බෑ. හැමදේම අවසానයි. හැබැයි උන්වහන්සේ ඒක කමතහනක් කරගත්තා. ඔබ මායන සංසාර ගමනේ භයානකකම හොඳට අවබෝධ කරගන්න. එක මොහොතක්වත් මේ දුකින් පිරිච්ච සංසාරය මම වර්ණනා කරන්නේ නැහැ කියලා. භවී දුක දැනගෙන දෙපා බිඳිච්ච වේදනාව කමටහනක් කරගත්තා. උන්වහන්සේ හිතුවන්නේ අනන්ත සංසාරේ පුරා මාත්ම ප්‍රකෝටි ගණන් මම ඉපදුනා. මේ වගේ මේ ධනිෂ්ඨික දෙපා කොච්චර බිඳින්නේ නැද්ද? අනතුරු වලින්, සොරුන්ගේ පහර දීම් වලින්, විවිධාකාර තාඩන පීඩන තුල සංසාරේ පුරාම මගේ පාදික ඕනතරම් බිඳින්නේ නැති. මේ එක ජීවිතයක් 아무තු දෙයක් නෙමෙයි. වේදනාව විදසුණු වැඩෝ හිස්සහාමුදුරු එළිවෙන පාන්දරම හොඳට සසරේ දුක අවබෝධ කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මයේ වඩලා වීතරාගී රහත් ඵලයටපත් වෙනවා. මට කියන්න ඕනකම තිබුණේ පින්වත්නි වීරියවන්තයා. මේ දුක දැනගත්ත කෙනා තත්පරයක්වත් දුකේ රැඳෙන්නේ ඒ දුක නැති කරගන්න ගන්න උත්සාහය. ඒ සඳහා ශරීර අවයව පවා වෙනස් වුණත් ශරීරයෙන් දරාගෙන වේදනාව කමටහනක් කරගෙන ඉපදෙන බැඳෙන සංසාරයෙන්ම ඈතර වෙන්න බලන්න. අපි කවද්දේ වීරියවන්ත භාවයේ දියුණු කරගන්නේ? අපි කවද්ද සසර ගැන කලකිරෙන්නේ? භවයේ දුක අවබෝධ කරගන්නේ කවද්ද? අද හුඟක් දෙනෙක් භවයට කැමැත්තෙන් පින්කම් කර කර භවයේ ප්‍රාර්ථනා කර කර යන සංසාර ගමන. පිනතුන් උත්සාහ ගන්න. ඉපදෙන බැරෙන සසරේ අනෝරා දුක අවබෝධ කරගිනේ. හොඳට සද්ධර්මයේ වඩලා දරුවෝ නිසාවත් Taman නිසාවත් ධනෙ නිසාවත් අකුසලයට බැඳෙන්නේ නැතුව පරිස්සම් වෙන්න. දැන් උපමාවක් තියෙනවනේ. ජල බින්දු නිපාතේන ක්‍රමසක් పూర్වතේ ගතං. සහේතු සරුව විද්‍යානාම් ධර්මස්සිත ධනස්සිත. හරි ලස්සනයි ඒ උදාහරණේ. ජල බින්දු නිපාතේන ක්‍රමසක් పూర్වතේ ගතං. වතුර බිඳුව බිඳුව එකතු වෙලා තමයි පින්නතුනි කලගෙඩියක් පිරෙන්නේ. පතහක් පිරෙන්නේ, වැවක් පිරෙන්නේ, ගඟක් පිරෙන්නේ. සාගරයක සුනාමිය එන්නේ. මේ සියලු දේ ජල බිඳුව බිඳුව එකතු වෙලා. සහේතු ඔය හේතුමයි ධර්මයට. ධනේට උනත් එමය ටික ටික එකතු කරලා ධනවතෙක් වෙනවා. අධ්‍යාපනයත් එමය හොඳට ටික ටික එකතු කරගෙන මහා දාර්ශනිකයෙක් වෙනවා. හැබැයි ගුණයත් එහෙමයි. පුංචියට පටන් ගන්න. උත්සාහයෙන් පටන් ගන්න. වීරියෙන් අකණ්ඩ වඩලම්. අර ජල බිඳුව බිඳුව එකතු වෙලා දැවැන්ත ගංගාවක් පිරුණා වගේ. කවදා හෝ දවසක ඔබේ ප්‍රාර්ථනාව ඉටු වේවි. ටික ටික එකතු කරගන්න සත්පුරුෂ ගුණ ධර්ම තුල. ඒ නිසා පින්වතුනි අද දේශනාව සත්පුරුෂයෙක් වෙන්නේ කොහොමද කියලා. අපි මුලින් අපි අපිට සත්පුරුෂයෙක් වෙන්න ඕන. ඊළඟට අපි ලෝකයේ සත්පුරුෂයෙක් වෙන්න ඕනේ. එනිසා භාග්‍යවතුන් වහන්සේ සත්‍ධර්මයේ තුල හැබැයි සත්පුරුෂයේ තුල තිබිය යුතු උදාාර ගුණ කීපයක් දේශනා කළා. දැන් බලන්න පින්නතුනි සත්පුරුෂයෙකුගේ වටිනකම මොනතරම් බලපෑම් කරනවද ඔබට හා සමාජයට. උන්වහන්සේ වෙනම සූත්‍රයක් වදාළන්නේ සත්පුරුෂ සූත්‍රය. ඒ උතුම් සූත්‍රයේම දේශනා කළේ සත්පුරුෂයෙක් වේවා කියන ප්‍රාර්ථනාව තුල. අපිට මහා දේවල් කරන්න කාලේ නැතුව ඇති. මම හැම දේශනාවකම මේ කාලය ගැන කියනවා. ඔබ හිතන්නේ ඒ කාලේ. මම ඔබට හැමදාම කියන්නේ කාලයක් නැති වෙයි බොහෝ දේ පටන් ගන්න හේතුව මරණේ ස්වභාවය වඩන්න පින්නතුනි. දැන් අවුරුද්දක් ගෙවිලා අවුරුද්දක් ලබනකොට ප්‍රඥාවන්ත ශ්‍රාවකයා දක්ෂ වෙන්න ඕනේ පරණ අවුරුද්ද සහ අලුත් අවුරුද්ද කමඨාණක් කරගන්න. අවුරුද්දක් ගෙවිලා අවුරුද්දක් ලබනවා කියලා කියන්නේ ඇත්තම දේ තමයි අපි අවුරුද්දකින් ආපහු මරණයට කිට්ටු වුණා කියන එක. ගෙවියන හැම අවුරුද්දක්ම, ගෙවියන හැම මාසයක්ම, ගෙවියන හැම දිනයක්ම, නිදාගෙන ඉඳලා අවදි වෙන හැම රාත්‍රියක්ම ඔබ හිතන අවුරුද්ද ගෙවුණා, මාසෙ ගෙවුණා, දවස ගෙවුණා, රැය ගෙවුණා කියලා නෑ. මේ ගෙවුනේ ආයුෂ ප්‍රමාණයයි. මේ ගෙවියන්නේ ආයුෂ ප්‍රමාණයයි. එතකොට ওই බුදුබණහන ඔබ හැමදිනාගේම ජීවිතවල පුදුමාකාර ගුණධර්ම තියෙනවා. හොඳට ජීවිතේ කළ කුසල් තියෙනවා. හැබැයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ ඔබ ඔබට සත්පුරුෂයෙක් වෙන්න. ඔබ ලෝකයට සත්පුරුෂයෙක් වෙන්න. මේ සත්පුරුෂ ගුණ දියුණු කරගත්ත කෙනා භාග්‍යවතුන් වහන්සේ සරණ ගිය හැබෑ ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. ඒ උතුම් බුද්ධ ශ්‍රාවකයා බවට ඔබපත් වෙන්න කියලා මේ දේශනාව අද මාතෘකා කළේ අංගුත්තර නිකායේ සත්පුරුෂ සූත්‍රයෙන් බිඳක් තමයි අද මේ මාතෘකා කළේ. නැවත සිහිපත් කරනවා නම් පින්නතුනි කතමේ භික්කවේ අසප්පුරිසෝ ඉද භික්කවේ ඒ කච්චෝ පානාති පාතා හෝති අදින්නාදායි හෝති කාමේසු මිච්ඡාචාරී හෝති මුසාවාදී හෝති සුරාමේරේ මජ්ජපමා දත්තායි හෝති අයං වොච්චති භික්කවේ අසප්පුරිසෝ සත්පුරුෂය අඳුනගන්න කලින් පින්නතුනි අසත්පුරුෂය අඳුනගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ අසත්පුරුෂය පිළිබඳව හඳුන්වලා දීලා තමයි ඔබ සත්පුරුෂයෙක් වෙන්න කියලා වදාළේ. ඒ සමාජයේ මේ සත්පුරුෂය අසත්පුරුෂය අඳුනගන්න බෑ. යහළුවෝ කල්යාණ මිත්‍රයෝ තෝරගන්න බෑ. ඒ නිසා අපි හුඟා දුරට අමාරුවේ වැටෙනවා සසර ගමනේ මේ ආශ්‍රය තුල. බුදුරජාණන් වහන්සේ නම් දේශනා කළේ පින්වත් ආනන්දේ හරියඩක් නෙවෙයි. මුළු මහත් සම්බුද්ධ ශාසනයම රඳා පවතින්නේ සත්පුරුෂ කල්යාණ මිත්‍රයෝ මත කියලා. එතකොට ඔබට අවබෝධ වෙන්න ඕන සත්පුරුෂයෙක් කියන්නේ මොන තරම් සසර ගමනේ රැකවරේ පිණිස අපිට උපකාර වෙන චරිතයක්ද කියලා. සත්පුරුෂයෙක් ඉන්නවනම් අසත්පුරුෂයෙකුත් ඉන්න ඕන. ඒ අසත්පුරුෂයාගේ ලක්ෂණ භාග්‍යවතුන් වහන්සේ වදාලා. පාණාති පාතා හෝති. මේ ලෝකේ ජීවත් වෙන අසත්පුරුෂයෝ පළවෙනි අසත්පුරුෂයා. හොඳට තේරුම් ගන්න. ලෝකේ ජීවත් වෙන මිනිස්සු ප්‍රාණඝාතය කරනවා. වනේ වනසතෙකුටවත් ආදරේ නැහැ. දැන් බලන්න පින්නොත්තුනි ඔබට දැන් අසත්පුරුෂය හොඳට අඳුනගන්න ලේසි මේ දේශනාව තුළ. අපේ රටේ සැදැහැවතුන් මෙච්චර බුදුබණහන රටක දන් පෙන්දෙන සිල් සමාදන් වෙන භාවනා වඩන දඹදිව වන්දනාව යන අපේ රටේ සුද්ධ භූමිය වඳින්න දන් සැල් දෙන ධර්මයේ කතා කරන මේ සමාජය තුළ ඔබ නොදැනී බරපතල අකුසලයක් ජනගත වෙනවා. ඒ තමයි ප්‍රාණඝාතය. ප්‍රාණඝාතයට අයිති වෙන තව අකුසලයක් අද කියන්න ඕන. අපේ රටේ ගෘහස්ත සත්තු මම මේ මතය බෞද්ධ සදහම් මාධ්‍ය තුලින් ජනගත කරන හැමදාම. පින්තුල් ලංකාවේ ලියාපදිංචි විහාරස්ථාන 14000ක් විතර තියෙනවා චෛනිකායික පින්වත් විහාරස්ථාන 14000ක් විතර. අපේ රටේ තරුණ පුතාලා හරි පින්වන්තයිනේ. තරුණයෝ ටික එකතු වුණාම මේ සමාජය වෙනස් කරන එක මහා පුදුම දෙයක් නෙමෙයි, අමාරු දෙයක් නෙමෙයි. ඊටත් වඩා දැන් අපේ රටේ තරුණ පුතාලා දොල වෙනදට වඩා සද්ධර්මයට අනුගතයි. තාප්පේක පින්තූරයක් සායම් කළත් ඒක ඇතුලේ ලොකු ආධ්‍යාත්මයක් තියෙනවා. ආධ්‍යාත්මික හැකියාවක් නැති කිසි කෙනෙකුට තින්ත ටිකක් අරගෙන තාප්පේක සුන්දර නිර්මාණයක් කරන්න බෑ. මන්නම් කියන්නේ මේ තරුණ පුතාලාගේ දොලගේ සාංශාරික හැකියාවන් හදගබ ඇතුලේ තියෙනව මතු කරගත්තොත් මේ සමාජෙ කොච්චර යහපත් කරන්න පුළුවන්ද? මම ඉල්ලීමක් කරනවා මේ රටේ තරුණ පුතාලගෙන් දුවලගෙන් සත්ත්ව මිතුරු තරුණ කැලක් මේ සමාජය තුළ වහාම නිර්මාණය කරගන්න. සත්ත්ව මිතුරු තරුණ කැලක්. මේ 14 10000ක් පන්සල් වලට ගිහිල්ලා බලන්න කී දහහක් සුනකයෝ බල්ලෝ ඉන්නවද බලල්ලෝ ඉන්නවද ඒ ඔක්කොම මිනිස්සු ගෙනල්ලා පන්සලට දාලා යන පූජාව. මේවා තමයි බෞද්ධයෝ කොච්චර බුදුබණ ඇහුවත් මං කියන්නේ ඒකයි සත්පුරුෂනේ. තමන් තමන්ටම කරගන්න ආත්ම වංචාවක්. සත්තු කොහොම ගිනල්ලා පන්සලේ ගේට්ටුව ළඟ අතහැරලා යනවා. අපේ රටේ පන්සල්වල පොන්චි හාමුදුරුවරු කරුණාව, දයාව, අනුකම්පාව වගේ දේවල් ඉගෙන ගන්නවා. අර සත්තුන්ට දාන ශාලාව ඉදිරි වෙච්ච දානි ටිකක් දීලා, කෑම ටිකක් දීලා. නමුත් කොච්චර අසත්පුරුෂද සමාජයේ ඍජුවම ප්‍රාණඝාතයට හැම දවසකම අනුබල දෙනවා. මං කියන්නේ අනන්ත සංසාරේ තිරිසන් අපාය විඳපු දුක අමතක කරන්න එපා. ඌරන් එළුවන් හරකුන් කුකුලන් වෙලා ඇඟේ මස් ටික කන්න බෙල්ල කැපුවා අපි. කල්ප ගණන් ගලාගෙන ගිය රුධිරය සතර මහා සාගරී ජලයට වැඩි. ඒ අපි තිරසන් අපාය ඉපදිලා. බල්ලෝ බලල් වෙලා ආත්ම කෝටි ගණන් ඉපදිලා. පාරක් පාරක් ගානේ අසරණ වෙලා වාහන වලට යට වෙලා. මිනිස්සුන්ගෙන් ගුටි කක ආයුධ වලින් කැපුම් පහරවල් ලබ ලබ. බලවත් සත්තු දුර්වල සත්තු ගොදුරු කරගෙන රැලි වෙනකල් මරණ බයි. සමාන ගණන් වතුර ටිකක් කෑම ටිකක් නැතුව කුෂ්ඨ රෝගේ හැදිලා. ඒ වගේ සත්තු බෝ වෙලා. කල්ප කී කෝටියක් තිරිසන් අපාය අපි දුක් විඳද? එච්චර භයානක දුකකින් නිදහස් වෙලා මනුස්ස තලයක උපදිනවා කියන එක පින්නතුනේ හිතන්න බැරි දුර්ලභ දෙයක්. එච්චර පරම දුර්ලභ ලාභයක් අපි ලබාගෙන ආයෙත් අපි තිරිසන් අපායට පාර හදා ගන්න බව හොඳට පේනවා. සමහර දෙමව්පියෝ දරුවන්ට කියනවා සත්තු ගිනින් දාලා එන්න පාරට පන්සලට කඩපිලට. සමහර දෙමව්පියෝ දරුවෝ අඬද්දි අරගෙන ගිහිල්ලා මල්ලක දාලා සත්තු තැන් තැන් වල අසරණ කරලා එනවා. හැබැයි බොහෝ දෙනෙක් කියනවා අපි උඹලගෙඩ කෑල්ලක්වත් කන්නේ කියලා. අපි නිර්මාංශයි වෙජිටේරියන් කියනවා. නිර්මාංශ වෙජිටේරියන් ජීවිත ගෙවන අය රංචු ගණන් සත්තු පාරවල් ගානේ අවතැන් කරනවා. අපි සත්පුරුෂද? නෑ. අපි අසත්පුරුෂයි. ඒ නිසා මම පින්වත් ඔබෙන් ඉල්ලන්නේ සතුන්ට ආදරය කරන්න. ප්‍රායෝගික ගැටලුවක් තියෙනවා ආදරය කරන සතුන් ඉන්නව බොහෝ විට බෝ වෙනවා. කරන්නේ කුමක්ද කියලා. ඒ කරන දේ පාරවල් ගාන්නේ නන්නත්තාරි අතහැරලා මරා දාන එක නෙවෙයි. මම නැවත ආරාධනා කරනවා අපේ රටේ තරුණ පුතාලට, දුවලට භාග්‍යවතුන් වහන්සේගේ මහා කරුණාව පාදක කරගෙන මේ රටේ ගෘහස්ත සුනකයෙන් රැක බලා ගන්න ආයතන නිර්මාණය කරන්න. ලෝකයේ ඕන තරම් උදව් කරයි. එක සංවිධානයක් නිර්මාණශීලීව මේ කටයුත්ත ආරම්භ කරන්න රජයක් ලෝකයක් හැටියට ඔබට අපමණ උපකාර ලැබෙනවා. භාග්‍යවතුන් වහන්සේගේ මහා කරුණාවේ බලමහිමින්. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා අසත්පුරුෂයෙක් අඳුනගන්න තියෙන පළවෙනි ලක්ෂණය තමයි කිසිම කරුණාවක් නැහැ, මෛත්‍රියක් නැහැ, ලතික් බවක් නැහැ. හිතෙම ලෝකේ බොහෝ දෙනා ප්‍රාණඝාතය කරනවා. දෙවැනි ලක්ෂණය තමයි අදින්නාදායි හෝති. අනුන් තයිතිත් ඕන් කැමැත්තෙන් දීපු නැති දේවල් වංචනික උසර සිතින් සොරා ගැනීම අසත්පුරුෂයාගේ දෙවැනි ලක්ෂණය. ගමියේ ගොඩේ තියෙන අලපඳුරක් කෙහෙල් කණක් කෙහෙල් මලක් නෙමෙයි මිනිසු දැවැන්ත වංශාවන් යෙදෙනවා අපේ රටේ. රාජ්‍ය හෝ රාජ්‍ය නොවන ආයතන තුල ඒ විතරක් නෙමේ සමාජය තුල පරිසරය තුල මිනිසු විනාශ කරන සොරකමින් බොහෝ දේ මේ මහ පොළොවට අයිති දේවල්. භාග්‍යවතුන් වහන්සේ වදාලා කල්ප ගණන් දෙහින්දන් වෙලා പ്രേත ලෝකේ දුක් විඳින බරපතල අකුසලයේ සොරකම. අසත්පුරුෂයාගේ දෙවනි ලක්ෂණය ඔහු හොරෙක් වංචනිකෙක් අනුගේ ශ්‍රමයේ ධනියේ කාලය, සම්පත් පරිසරයේ ගහකොළ මේ සියල්ලම Taman සතු කරගන්න මාන බලන මිනිස්සු. සොරකමට ඇබ්බැහි වෙච්ච මිනිස්සු. භාග්‍යවතුන් වහන්සේ වදාලා හඳුනා ගන්න අසත්පුරුෂකමයි විද්‍යමාන කරන්නේ ඒ ජීවිතේ. තුන්වෙනි ලක්ෂණය තමයි කාමීස මිච්ඡාචාරී හෝති. අසත්පුරුෂ මිනිස්සුන්ගේ චරිතයක් නැහැ. අසත්පුරුෂ මිනිස්සු හරි රාගිකයි. අසත්පුරුෂ මිනිස්සු ලෝකේ රවට්ටනවා. අසත්පුරුෂ මිනිස්සු සාම්ප්‍රදායිකව ලෝකයට පේන්න පෞල් ජීවිතේ ඒකක හැටියට පටන් ගත්තත් ඒ ජීවිත ගිනි ගොඩවල් යුද පිටි වගේ ගෙවල් ඇතුළු. ඒ නිසා කාමයන්හි භයානකකම නොදැන රාගික පෞකාර අශ්ලීල ජීවිත ගත කරන මිනිස්සු අසත්පුරුෂයි කෙනෙකු හොඳට අඳුනගන්න. පින්තුනි කෙනෙක් ඇඳගෙන ඉන්න සුදු ඇඳුම හරිම ලස්සනයි. හොඳට මතක තියාගන්න සුදු පාට ඇඳුමක් ලෝකේ ලස්සනම පාට සුදු පාට. දැන් අපේ රටේ ආරාම පන්සල් උනත් බෞද්ධ කොඩි වගේ පාටින් පාට උලන්නේ නැතු ලෝකේ ලස්සනම පාට සුදු පාට. හිතාරු කරන්න දකින හිතක් ඒ මොහොතට සමාහිත වෙනවා. හැබැයි අමතක කරන්න එපා විශාල සුදු ඇඳුමි පුංචි හරි කහට පැල්ලමක් වැටුණොත් කැපිලා තියෙන්නේ සුදු පාට නෙවෙයි කහට පැල්ලම. මේ අපේ ජීවිතයේ චරිතය පිළිබඳව තියෙන හොඳම දේ. ලෝකයට පේන අපි කොයිතරම් සුදු පාට ජීවිත ගත කළා අඳුරු කහට පැල්ලම් කියනවා නම් ඒ ඇඟ මේක වඩා කැපිලා පේනවා. අචරිතවත් පෞකාර ජීවිත ගෙවන්නේ නැතුව චරිතවත් ශීලාචාර ජීවිතවලට හුරු වෙන්න ඕනේ. තරුණ පුතාලා දූලනම් වඩා සැලකිලිමත් වෙන්න. අද බොහෝ විට අපේ රටේ ලැබෙන ආරංචි එච්චර යහපත් ඒවා නෙමෙයි. තරුණ දූල පුතාලා කොමර බඹසර කොමරි බඹසර අමු අමුයි විනාශ කරගෙන. කිසිම චරිතයක් නැති අයාලේ යන ජීවිත. ඒ ජීවිතවල කිසිම සෞභාග්‍යයක් නැහැ. ආනුභාව සම්පන්නකමක් නැහැ. ආත්ම පෞරුෂයක් නැහැ. එහෙම ජීවිත තමයි බොහෝ විට සමාජය තුළ තියෙන්නේ. අසත්පුරුෂයෙක්ගේ ලක්ෂණ දිනු කරගන්න එපා ජීවිත. කාමයේ වරදවා හැසිරීම යන භයානක අචරිතවත් අකුසලයේ තුල. ඒ අසත්පුරුෂේ ඊළඟ අසත්පුරුෂයාගේ ලක්ෂණේ තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. පරිසම් වෙන්න ඕන තැන මුසාවාදෝ හෝති. අසත්පුරුෂයා හරියට බොරු කියනවා. අසත්පුරුෂය තමන්ගේ ලාභය වෙනුවෙන් තමන්ගේ රැකවරණය වෙනුවෙන් ගොතගොතා බොරු කියනවා. එය හරි දක්ෂයි. බොරු කියන්නේ. භාග්‍යවතුන් වහන්සේ වදාලා ගිහියෙක් හෝ පැවිද්දෙක් වේවා බොරු කියනවා නම් එයාට ඕනම අකුසලයක් කරගන්න එක ඉච්චර අමාරු දෙයක් නෙවෙයි. බොරු කියන්න ලැජ්ජාවක් නැති මිනිසයාට හෝ භික්ෂුවට මේ ලෝකේ නොකළ හැකි අපරාධයක් නැහැ කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළා. පින්වත් ඔබට අවබෝධ වෙන්න ඕනේ ඔබ අතරින් අසත්පුරුෂය දැන් ඔබට හඳුන ගන්න ලේසි. මුළු ජීවිතේම තමාත්මලාභය වෙනුවෙන් තමන්ගේ කිට්ටුවන්තයින්ගේ ආත්මලාභය වෙනුවෙන් ඕනම තැනක බොරු කියන්න දක්ෂ මිනිසයා භාග්‍යවතුන් වහන්සේ වදාළේ අසත්පුරුෂේ. ඔහු බැහැර කිරීමමයි වටින්නේ. ඔහු කිට්ටු කරගන්න ඕනම සත්පුරුෂයෙක් පිරිනව. සත්පුරුෂ ධර්ම පිරිනව. ඊළඟට අසත්පුරුෂයෙක් හඳුනාගත හැකි අවසාන ලක්ෂණී තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. සුරාමීරේ මධ්‍යපමා දත්තායි හෝති. පින්වත් මහණෙනි, සුරාවට රාමීර පානීට ගිජු වෙච්ච මිනිසයා ආශ්‍රය කරන්න එපා පරිස්සම් වෙන්න. එයා අසත්පුරුෂයෙක්. භාග්‍යවතුන් වහන්සේ මේ පස්වෙනි කාරණේ අසත්පුරුෂය ගැන මෙලෝ පරලෝ දෙලෝ පිරිවෙන අයුරු අපූර්වට වදාලා. අපේ රටේ මත් වතුර විතරක් නෙමෙයි ඉස්සර පුරාණ ගම්වල තාත්තලා තා ටිකක් අරක ටිකක් පීවා. හැබැයි එහෙම බීවා කියලා සමාජයට බරපතල හානියක් වුණේ නෑ. සමහර දරුවෝ ඉස්සර අපිට කියනවා ස්වාමීනි අපේ තාත්තා ටිකක් බොනවා. හැබැයි තාත්තා හැන්දෑවේ බීලා ගෙදර ආවහම සිහින් ඉන දවසට වඩා හොඳයි. අපි අහනවා ඇයි කියලානේ අපි ඔඩොක්කුවට ගන්නවා උරුවාත් ගන්නවා සින්දු කියනවා කවි කියලා දෙනවා තාත්තා ඔහේ කීව කීව ඉඳලා රැ නිදා ගන්නවා කන්නේත් නෑ හැබැයි පරණ තාත්තලා පුරාණ කාලේ ඇඟේ ප්‍රති අමාරුවට රාහරක්කු ටිකක් බීලා කියන දෙයක් කාලා නැත්තම් බඩගින්නේ නිදා ගන්නවා දරුවන්ටවත් වෛර කළේ නෑ. මං කියන්නේ එහෙම කරන්න කියලා නෙමෙයි. ඒකෙන් ලොකු හානියක් උනේ නෑ Tamanටත් අනුන්ටත්. කොච්චර බීවත් වෛරයක් තිබුණේ නෑ හිත තුළ. දරුවොත් තුරලට අරගෙන අඬ අඬ නිදා ගන්නවා සමහර තාත්තලා. අද බලන්න මත් වතුර විතරක්ද නෑ. මත් කුඩු මත් තෙති මත් දුම් මත් ද්‍රව්‍ය යෙදු ටොපි චොක්ලට්. එහෙම නැත්නම් Taman සොයාගන්න ඖෂධ ඒ වගේ වට ගැළපෙනවා කියලා මොනවා හරි දෙයක යෙදිච්ච විසමාචාර හලාහල විසින් පිළිච්ච සමාජයක්. ඒ කියන්නේ හුඟක් අසත්පුරුසයි සමාජය තුළ ජීවත් වෙන අය. භාග්‍යවතුන් වහන්සේ වදාලා ඔය සුරාවට ඇබ්බැහි වෙන ඇත්ත මෙලෝ පරලෝ පේන අයලු. උන්මත්තකා විගත ලජ්ජ ගුණා භවಂತಿ දීනා සදා වැසන ශෝක පරායනාච ජාතා භවේෂු විවිදේෂු විරූප දේහා පීත්වා හලාහල විසංච සුරං විපඤ්ඤා. අසත්පුරුෂයාගේ පස්වෙනි ලක්ෂණේ සුරාවනි. බලන්න යා මෙලෝ පරලෝ පේන ඇති. හොඳට හිතලා බලන්න උන්මත්තකා. ඔය සුරාවට මද්දව්‍ය වලට ඇද්දී වෙච්ච උදවිය මේ ජීවිතේ පිස්සු. උන්මත්තකා. පිස්සු වගේ හැසිරින් මනස අවුල් වෙච්ච උදවිය. පළවෙනි විපාකي උන්මත්තකා. පිස්සෙක් වෙනවා මේ ජීවිතේ. විගත ලැජ්ජ ගුණා භවಂತಿ මේ ලෝකේ තියෙන පින්නතුනි ලෝකපාලක ධර්ම දෙකක්. ඒවට දේව ධර්ම කියලා කියනවා. මේ මුළු ලෝකෙම පාලනය කරන්නේ වචන දෙකකින්. මතක තියාගන්න. ඒ තමයි හිරියොතම්. ලැජ්ජාවයි බයයි. ওই වචන දෙක සමාජයෙන් පිරිහිච්ච දා මේ ලෝකේ වනේ වනසතුන් පිරිච්ච මහ වනයක් වගේ වෙනවා. ලැජ්ජ බය නැතුව දැනටත් ලෝකෙ හිමයි. භාග්‍යවතුන් වහන්සේගේ සද්ධර්මයේ තුල අනුබුදු මිහිඳු මාහිමියන් වහන්සේ මිහින්තලා මිස්සක පවුවේ අපේ රටට ගෙනත් දීපු ඓතිහාසික උරුමය තුල තාමත් මේ රට ඇතුලේ ලැජ්ජ බය දෙක තියෙනවා. මොනවටද ලැජ්ජ බය ඇති වෙන්න ඕනේ? පව් කරන්න ලැජ්ජාවත් විපාකයට බයත්. උච්චයි. වැරදි කරන්න ලැජ්ජාවත් විපාකයට බයයි. ওই දෙක නෑ බොන මිනිස්සු ළඟ. ওই දෙක නෑ විෂ මද්දග වලට ඇබ්බැහි වෙච්ච මිනිස්සු ළඟ. හරිය අසත්පුරුසයි. ඕනම සමාජ තලයක ලැජ්ජ බය නැතුව හැසිරෙනවා. පිළිකුල් කටයුතු විදිහට හැසිරෙනවා. විනයක් නැතුව හැසිරෙනවා. අසත්පුරුෂයෙක් නෙවෙයිද? ඊළඟ හානිය තමයි දීනා සදා. ওই දේවල් වලට ඇබ්බැහි වෙච්ච මිනිස්සු හැමදාම දීනා සදා. හැමදාම දිලින්දෝ. බලන්න මේ සිංහල බෞද්ධ රටේ තාත්තා බොනවා එහෙම නැත්නම් දරුවෝ මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා මට නම් දැන් දැන් ආරංචි තියෙනවා. සමහර දරුවන්ගේ උපන්දින සාදවලදී තාත්තයි අම්මයි දෙන්නම බොනවා. එහෙම ආරංචි තියෙනවා. සමහර තරු පන්තියේ හෝටල් වල සාද පවත්වද්දී අපේ රටේ කාන්තාවෝ අපමණ විදියට බොනවා. අවාසනාව එක නෙමෙයි. සමහර කාන්තාවෝ තමන් බොන හැටි පාට පාට මත් වතුර බෝතල් හිස් කරපු වීදුරු ඒවට ගන්න ආහාර පාන මේසෝල කියලා පින්තූර අරගෙන ඒවා උදාහරුවට ආඩම්බරින් සමාජ ජාලවලට මුදාහරිනවා. සමාජ ජාල මාධ්‍ය තුල සෝෂල් මීඩියා තුල හරියට සැරිසරනවා අපේ රටේ කාන්තාව බොන හැටි. බීලා උන්මත්ත කි වගේ හැසිරෙන හැටි. අශීලාචාර දෙයි හරියට මේ රට තුල තියෙනවා. තාත්තයි අම්මයි දෙන්නම බොන්න ගත්ත දා දරුවන්ගේ ලෝකේ මොනතරම් අවාසනාවන්තද? කවුද මේ තාත්තා? බුදු කෙනෙක් පහළ වුණේ තාත්තා අසත්පුරුෂයෙක් කරන්න නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේ වදාළේ බුද්ධෝ විය පිතා. පින්වත් මහණෙනි තාත්තා බුදුහාමුදුරුවෝ වගේමයි කිව්වා. ලෝතර බුදු කෙනෙක් ලෝකිට පහළ වුණේ අම්මා සුරාවට ඇබ්බැහිවිච්ච අශ්ලීල කාන්තාවක් වෙනවා දකින්න නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේ අම්මා ගැන වදාළේ බුද්ධෝ විය මාතා. පින්වත් මහණෙනි අම්මා බුදුරජාණන් වහන්සේ වගේමයි කියලා. මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා උදාර ගුණ වලින් හෙබි సంతානයක් තිබිච්ච මව්පියවරු අසත්පුරුෂ වෙනවනම් සුරාවට ඇබ්බැහි වෙනවනම් චරිතයෙන් පිරිහෙනවනම් ඉතින් ඒ අයගෙන් දරුවන්ට පිහිටක් කොහෙන්නේ එහෙම ගරා වැටිච්ච කඩා වැටිච්ච සිංහල බෞද්ධ පවුල් අපමණයි අපේ රටේ. පරිස්සම් නොනොත් මෙලොවත් පිරිහෙනවා, පරලොවත් පිරිහෙනවා. දීනා සදා හැම gedarakම දිලින්දෝ. ඊළඟ විපාකයේ තමයි වෙසන ශෝක පරායනාච. පුදුමාකාර රෝග පීඩා. වෛද්‍යවරුන්ටවත් හඳුනාගත නොහැකි භයානක අසනීප. ජනගත වෙනවා. ওই සියලු දේම වෙන්නේ අර අසත්පුරුෂයාගේ පස්වෙනි ලක්ෂණේ සුරාවට දුරාචාරයට ඇබ්බැහි වීම තුල ඔය මේ ජීවිතේ විපාක පරිලෝකෙ මොකද වෙන්නේ පින්නතුනි පින්න තුල හිතනවා ජීවිතේ පළවෙනි වතාවට හරි තරුණ පුතෙකුට සාදීක දියාලුවෙක් වීදුරුවකට වක් කරලා මත් වතුර ටිකක් දෙනවා ඉස්සෙල්ලාමනේ කියලා බොන්න කියනවා තරුණ පුතේ ඉස්සෙල්ලාම කියලා ඕක බොන්න අතට ගත්තාම ඒක පාරට කටි හලා ගන්න එපා අතේ තියාගෙන හිතන්න මම මේ ඉස්සෙල්ලාම අද ජීවිතේ බොන්න යන්නේ වහ වීදුරුවක් මේක බීපු ගමන් මට මොකද වෙන්නේ මම මේකට ආස වෙලා ආපහු ආපහු මේකට ඇබ්බැහි වෙනවා. ඇබ්බැහි වෙන්න වෙන්න මට මොකද වෙන්නේ? මම අසත්පුරුෂයෙක් වෙනවා. උන්මත්තකා, මනසින් පිස්සෙක්. විගත ලැජ්ජ ගුණා භවಂತಿ ලැජ්ජාවයි බයයි කියන උදාාර ගුණ දෙක මගේ ජීවිතෙන් පිරිහෙනවා. දීනා සදා මම නිසා මුළු පවුලක් සහ මම දෙලින් දෙක් වෙනවා අසරණෙක් වෙනවා. ඒ විතරක් නෙමේ විසන ශෝක. මගේ සුන්දර තුරුණුවේ පිරිහිලා ලීනාර පිච්චිලා ඇටකටු දිරා ගිහින් මම රෝගියෙක් වෙනවා. මේ අතේ තියෙන වසවිදුරෝ බීවෝ. පරලෝකෙ මොනවද වෙන්නේ? ජාතා භවේසු විවිදේසු විරූපදේහා. උපනුපං ආත්ම සංසාරේ උපදින්නේ භයානක පිළිකුල් සහගත විරූපී ශරීර ඇතුව. එහෙමයි සමාජය තුළ ඔබ දැකලා ඇති. ඒ අය දැකලා දේවදූතව හැටියට සලකන්න. මේ තමයි සත්පුරුෂයා හා අසත්පුරුෂයා අඳුනගන්න සමාජය තුළ දෙවියන් වූ දූතයින්. ඉතින් ඔය මෙලෝ පරලෝ දෙලෝ බරපතල විපාකත් හිතලා ඒක පැත්තකට විශ් කරන්න බලන්න දක්ෂයෙක් වෙන්න. එහෙම නැත්නම් ඒක කටේ හලා ගන්න. ඔය කියපු හැම විපාකයකටම මෙලෝ පරලෝ දෙලෝ මොහොන දීලා අවසානයේ ඔබ අසත්පුරුෂයෙක් ඇටියට කල්ප ගණන් සතර අපායට වැටෙනවා. දැන් මේ භාග්‍යවතුන් වහන්සේ අසත්පුරුෂයෙක්ගේ ගති සත්පුරුෂ සූත්‍රයේදී වදාලා අයුරු. දැන් මේ අසත්පුරුෂයා නේ කිව්වේ සත්පුරුෂය කවුද? පින්වතුනි ඉහතින් කියපු වැරදි පහින් ඈත් වෙච්ච කෙනා. මේ ලෝකයේ ඇසුරු කළ යුතු, කිට්ටු කරගත යුතු, අවවාද අනුශාසනා ලබාගත යුතු සත්පුරුෂයෙක් හැටියට තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. ඒ තමයි පාණාතිපාතා අදින්නා දානා කාමීසු මිච්ඡාචාරා මුසාවාදා සුරාමීරේ මජ්ජපමා දත්තානා පටිවිරතෝ හෝති අයං උච්චති වික්කවේ සත්පුරුෂ පින්වත් මහණෙනි මම ඔබ වහන්සේලාට සත්පුරුෂයා ගැන දේශනා කරනවා. ඒ සත්පුරුෂයා මේ ලෝකේ ප්‍රාණඝාතයෙන් වළකිනවා. සොරකමින් වැළකෙනවා. කාම මිත්‍යාචාරයෙන් වැළකෙනවා. බොරු කීමෙන් මුසාවාදයෙන් වැළකෙනවා. සුරාමීරිය ආදී හලාහල විෂපාණීන් වළකින ඔහු භාග්‍යවතුන් වහන්සේ වදාළ පින්වත් මහණෙනි මෙලොව සත්පුරුෂයා හැටියට මා දේශනා කරන්නේ ඔහුටයි. එතකොට හුඟාක් දේ මහන්සි වෙන්න එපා. භාග්‍යවතුන් වහන්සේ ගෘහස්ථ ආර්ය ශීලයේ හැටියට වදාළ පංචශීලයට අනුගත ජීවිතයක් ගත කරගන්න පුළුවන් නම් ලෝතුරා බුදුහමින් ප්‍රශංසාවන් ලැබූ උදාාර සත්පුරුෂය ඔබයි. පංචශීල් පද පාරකගෙන ඔබ ඔබට සත්පුරුෂයෙක් වෙන්න හේතුව එක ශික්ෂාපදයක් රැකගන්න උදාාර කුසලය කල්ප ගණන් සසර විපාක දෙනවන සැප විපාක ජීවිතේ පුරාම හොඳ සිහි කල්පනාවෙන් වීරිය වඩලා දරුවෝ නිසාවත්, Taman නිසාවත්, ධනී නිසාවත් පංචශීලයේ කඩ කරගන්නේ නැති ඕනම කෙනෙක් Tamanට සත්පුරුෂයෙක්. ඇයි? එයා කවදාවත් සසර අනතුරට වැටෙන්නේ ඒ වගේම එයා සමාජයට ලෝකයට සත්පුරුෂයෙක්. එයාගෙන් කිසි කෙනෙකුට පීඩාවක් නොවන අතර එයාගේ සත්පුරුෂ ලක්ෂණ බලාගෙන ඉඳලා හුඟක් දෙනෙක් ධර්ම මාර්ගයට එනවා. මමත් මේ තැනට එන්න ඕනේ කියලා ඒ සත්පුරුෂය ආදර්ශයට අරගෙන සමාජයේ සත්පුරුෂ වෙනවා. හැබැයි ඔය කියපු සත්පුරුෂ ගුණ ටික ඔබේ ජීවිතයෙන් පිරිහුණොත් මොකද වෙන්නේ? භාග්‍යවතුන් වහන්සේ වදාළේ මූලං කණති අත්තනෝ. මූලං කණති. දැන් ඔය විශාල මහ ගහක් තියෙනවා කියලා හිතන්නකෝ. ඔබට අවශ්‍යයි ඒ විශාල මහ ගහ විනාශ කරගන්න. ඔබ මොකද කරන්නේ? ගහ වටේ තියෙන කිරිමුල් කපනවා. දෙවන්ත ගහක පස් අයින් කළා මුලේ කොච්චර කිරිමුල් කැපුවත් මහගහ මරන්න බෑ. මහගහ විනාශ කරගන්න ඕන නම් ඔබ කරන්න ඕන මූලං කනති මුදුන් මුල කපන්න ඕන. මුදුන් මුල කපන්න ඕන. සත්පුරුෂ ගුණ පහින් යමෙක් පිරිහෙන්නේද මූලං කනති මුදුන් මුල කපාගත් මහගහක් වගේ. බලාගෙන ඉදි මෙලෝ පිරිහෙනවා අවාසනාවන්ත කාලකන්ණි ජීවිතයක්. සසර පුරාම සතර අපාය නම් වනතුරේ වැටිලා කල්ප ගණන් ගැලවීමක් තු දුක් විඳිනවා. දැන් සත්පුරුෂ ගුණ හා අසත්පුරුෂ ගුණ හඳුනගෙන මම සත්පුරුෂයෙක් වෙනවා කියන අදිෂ්ඨානීය ජීවිතය ඇති කරගෙන ආද ඉඳලා මේ උතුම් සත්පුරුෂ ගුණ වඩා ලබාගත් මනුෂ්‍ය ජීවිතය රැක ගන්න බලන්න. අනතුරක වැටුණොත් ආපහු කල්ප කෝටි ගානකට මිනිස් කටහඬක් නැහැ. සද්ධර්මයේ නැහැ. සම්බුද්ධ ශාසනයක් නැහැ. හොඳ නරක කියා දෙන මඟ පෙන්වීමක් නැහැ. කල්ප ගණන් දුගතියේ. ඒ පහළ අඩියට නොවැටි ධම්මග වඩා සත්පුරුෂයෙක් වීම සඳහා ඔබ හැම දිනාටම පිරුවණී රැකවරණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් සත්පුරුෂ සූත්‍රයෙන් දහම් කොටාසයක් මාතෘකා කොට දේශනා කළ දේශනාව අද නිමාවටපත් කරනවා. මේ වෙලාවේ මෙතෙක් වේලා උතුම් සීලය රැකගෙන බුදුබණ ඇසූ පින ශ්‍රී මහා විසුදිව්‍ය රාජානන් ප්‍රධාන පින් කැමති දෙවිවරු අනුමෝදන් වෙලා දෙවිවරු දිව්‍යමය ආයු වර්ණ සැප බල ප්‍රඥාව වඩා වර්ධනය කරගෙන ප්‍රාර්ථනා බෝධියෙන් නිවන් අවබෝධ කරගනිත්වා. ඒ වගේම දායකත්වලාභී ගම්මානවල සීල පින්වතුන්ගේ සහ අද මේ දේශනාවට ඇහුම්කන් දුන් ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක පින්වත් ඔබේ නමින් මේගේ සීල ඥාතීන් අදත් බුදුබණ ඇසූ මේ උතුම් කුසල් අනුමෝදන්ව අමා මහ නිවන් සුවයම සාක්ෂාත් කරගනිත්වා. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති සද්ධර්ම ශ්‍රවණානි සංස බලයෙන් හැමතෙම උතුම් නිවන් සෝයම සැලසේවා පින්වත්නි ඔබ අප සියලු දෙනා කෙරෙන් සිටින් ඒ උතුම් සදහම දේශනාව සිදු කළ පූජපාද කල්හැපිටියේ ප්‍රේමරතන ගෞරවනීය සභාවසේත නිරුක් නිරෝගී චිරජීවනයේ සලසේවායි අපි සියලු දෙනා සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු ඒ ප්‍රාර්ථනා